අරුණ මනතුංග මහත්මයා පෙරුවන් සරණයි ස්වාමින් වහන්ස ස්වාමින් වහන්ස අපිට ස්වාමින් වහන්සේ දේශනා හයක් මුළුල්ලේ ශීලය පිළිබඳව ඉතාමත්ම වටිනා කරුණු පැහැදිලි කරා ඒවා අහගෙන සිටියාම දැන් සංක්ෂිප්ත වශයෙන් කොටස් තුනකට ගොනු කරා ස්වාමින් වහන්සේ එක කළ යුතු දේ සහ නොකළ යුතු දේ පිළිබඳව ඒ වගේම ශීලයේ අනුක්‍රමයෙන් ශික්ෂණයක් සංවරයක් සහ ගුණයක් වශයෙන් දිනු කරන්නේ කොහොමද ඒ වගේම ආත්ම මූලික පොදුමානුෂීය සහ ආධ්‍යාත්මික වශයෙන් ඒක දිනු වෙන ආකාරය දැන් ඕක අහගෙන හිටියාම ස්වාමින්වහන්සේ ස්වාමින්වහන්සේත් ඒක අපිට සඳහන් කළා ශීලය කියන්නේ ශික්ෂණයක් විතරයි කියන එක තමයි සමාජයේ ඊ타ත්ම බැහැගෙන තියෙන ආකාරය. ඉතින් ඒකෙන් කොච්චර අඩුපාඩුවක් වෙනවද කියන එක අපිට තේරුම් ගියා ස්වාමින් වහන්සේ කරපු මේ පැහැදිලි කිරීම මතින්. ඒ වගේම තවත් දෙයක් හිතිච්ච දෙයක් තමයි දැන් අපි වර්තමානයේ ලෝකයේ බටහිර ලෝකයේ වගේම අපේ රටෙත් සතිය දියුණු කිරීම කියන එක ගැන ගොඩක් උනන්දුවක් ඇති වෙලා තියෙනවා. නමුත් අපි එක සාකච්ඡාවකදී නගපු ප්‍රශ්නයකටත් එක එකතු කරොත් සතිය දියුණු කළ යුත්තේ කුමක් සඳහාද? ඒ කියන්නේ දැන් මේ මේ සීලයත් එක්ක බැඳිලා යන ගමනක් නේද විය යුත්තේ කියන එක ගැන අවබෝධයක් සහ ගැඹුරින් තියෙන අදහසක් හරින් නැත්තම් අඩිතාලමක්වත් නැත්තම් අපි සතිය පුහුණුවක් වශයෙන් දිනු කළාට ඒක පරතරට ඒ කියන්නේ පාරමී ගුණයක් දක්වා යන්නට හේතු වෙන දෙයක් නොවේවි කියලා මට පහුගිය දවස් ටිකේදී හිතුණා ඒ ගැන ස්වාමින්වහන්සේගෙන් පැහැදිලි කර ගැනීමක් කරන්න මේ අහන අවස්ථාව ගන්නේ ඇත්තටම දැන් සතිය විතරක් නෙමෙයි අනිත් බොහෝ දේවල් දැන් අපි මෙතනදී කියවනේ ආත්ම මූලික සංකල්පයක් ඇති කෙනාට ඒතනත්තත් පව්කම් වලින් වැළකීලා ඉන්නවා. ඒ වැළකීලා ඉන්නේ මොකටද මේවෙන් මට දුක් විඳින්න වෙයි කියන ප්‍රශ්නෙත් එක. ඒතනත්තත් ගුණධම් වඩනවා, පින්කම් කරනවා, සිල් රකින්නවා, භාවනා කරනවා, ඔක්කොම කරනවා. හැබැයි ඔක්කොගෙම පරමාර්ථය මොකක්ද? මම සුවෙන් ඉන්නේ. එතකොට දැන් විමුක්තිය නිර්වාණය කියලා කියන්නේ මේ පංචස්කන්ධයෙන් මිදීම. මොකද ඒ තනත්තට වැටහිලා තියෙනවා මේ පංචස්කන්ධයේ ඇති බවමයි අර්බුදය. නමුත් එතකම් ප්‍රාථමික වශයෙන් ලෝකයා දකින්නේ මේ ලබාගත්තු පංචස්කන්ධේ රැක ගැනීම තමයි ශාන්තිය. එතකොට මේ පංචස්කන්ධයට පීඩාවක් ඇති නොවි සුවදායකව පවත්වා ගන්න පුළුවන් නම් ඒක තමයි ජීවිතය. ඒ නිසා දැන් ওই බටහිර ලෝකයේ ජීවිතය පිළිබඳව තියෙන දැක්ම සීමා වෙලා තියෙනවා සැපය සහ සතුටට. එතකොට ඒගොල්ලන්ගේ ජීවන පරමාර්ථය සැපෙන් සතුටින් ඉන්න. එච්චරයි. සැපෙන් ඉන්න පුළුවන්. සැපෙන් ඉන්න මොකද්ද කරන්නොත් ඉන්ද්‍රිය පිනවන්නට. සතුටින් ඉන්න මොකද්ද කරන්න? Taman කැමති විදිහට ජීවත් වෙන්න පුළුවන් වෙන. ඉතින් ඔය දෙක සඳහා තමයි සමස්ත මේ විද්‍යාව තාක්ෂණය මේ ඔක්කොම දියුණු කර කර මේ දේවල් කරන්නේ අවසානයේ මානව හිමිකම් ආදී මොන කතන්දර කිව්වා වුණත් ඒවත් අන්තිමට ගොනු කරගෙන තියෙන්නේ ඒ තමන්ගේ ඉන්ද්‍රිය පිනවමින් තමන් කැමති තමන් සතුටු විදිහට ජීවත් වෙන. ඉතින් අන්න එතන ඉඳගෙන තමයි ඔය භාවනාව මයින්ඩ්ෆුල්නස් ආදී නොයෙක් වචන වලින් කියාගෙන ඒගොල්ලෝ කරන හැම එකේම පරමාර්ථය ඒගොල්ලන්ට ඕන මේ ලබාගත්තු පංචස්කන්ධය පීඩාවක් නැතුව සැහැල්ලුවෙන් සුවෙන් තියාගන්න. එතකොට මේ ලබාගත් පංචස්කන්ධය තුල යම් යම් හැකියාවන් වර්ධනය කරන. ඒ හැකියාව වර්ධනය කරගන්න ඉගෙන ගන්න ඕන, ඒවා මතක තියාගන්න ඕන, ඒ ගැනීම සහ මතක තියා ගැනීමට ඒ කෙරෙහි අවධානය තියෙන්නට ඕන. එතකොට අන්න ඒ සඳහා ඒගොල්ලන්ට සතිය වැදගත් වෙනවා. අන්නේ වගේ මට්ටමක තමයි ওই බටහිර ලෝකයේ මයින්ඩ්ෆුල්නස් ආදිය ගැන එහෙම කතා කරන්නේ. ඉතින් අද වෙලා තියෙන්නේ ඒ බටහිර සංකල්පත් එක්කලා අපේ සතිය පිළිබඳ ගැඹුරු අධ්‍යයනයේ එකට මිශ්‍ර කරගෙන මෙහි තියෙන ගැඹුර පැත්තකින් තියලා අර බටහිර ලෝකේ යන රැල්ලත් එක්කලා ලෝකෙට සතිය උගන්වන්න උත්සාහ කරනවා අර මයින්ඩ්ෆුල්නස් කියන මේ කාරණයට සීමා වෙලා. එතකොට දන්නේම නැතුව අර අපිට තිබුණු පුළුල් අදහස. ඒ කියන්නේ මේ පංචස්කන්ධයෙන් මිදීම කුසල් වැඩිම ආත්මාර්ථ පරාර්ථය සඳහාය කියන අර මානුෂීය සහ ආධ්‍යාත්මික කියන පුළුල් දැක්මෙන් ගිලිහිලා අර ආත්ම මූලික සුවය තමන්ගේ පහසුව තමන්ගේ සුවය ඇති කර ගැනීම සඳහා මොකද්ද ඕන ඒකට පව්කම් වලින් වළකින්න ඕන නම් පව්කම් වලින් වළගෙන. ඒකට සිල් රකින්න එක නම් ඕන සිල් රකින්න. ඒකට භාවනා කරන එක නම් ඕන භාවනා කරන. ඒ ඔක්කොම අවසානයේ පදනම් වෙලා තියෙන්නේ අර ආත්ම මූලික චින්තනයත් එක්කලා තමන්ගේ පහසුව සුවය කියන අටු තැනක. ඉතින් ඒ මට්ටමකට යන එකක් නෙවෙයි බුදුදහමේ කියවෙන ಗುಣධර්ම කියන්නේ. ඉතින් අද වෙලා තියෙන්නේ බුදුදහමේ ඇසුරු කරන බුදුදහම් පිළිබඳ පරිචයක් ලැබලා තියෙන අයත් අර බටහිර සංකල්පත් එක්කලා මොහු වෙලා ඊට පස්සේ මේවා ඒ විදිහෙන් අර්ථකථනය කරන්න උත්සාහ කරනවා. ඕක හරියට සිද්ධ වෙනවා භික්ෂුන් වහන්සේලා තිනොත් බටහිර විද්‍යාව බටහිර තාක්ෂණය ඒවා දන්නා කෙනෙකුට බුදුදහම හඳුනා ගන්නට ඒ තමන්ගේ දැනුම උදව් කරගන්න. ඒක වෙනම කාරණා. හැබැයි ඒගොල්ලන් දන්නා දැනුමෙන් බුදුදහම විග්‍රහ කරන්න අර්ථකථනය කරන්න විනිශ්චය කරන්න යන තැනදී මහා පටලැවිල්ලක් අර්බුදයක් ඇති ඒ වගේම තමන් දන්නා දහම අර බටහිර විද්‍යාවට ඒ තාක්ෂණයට ඌනණය කරන්න යන තැනදී සම්පූර්ණ පටලැවිල්ලක් ඇති ඉතින් අන්න වගේ අර්බුදයක් තමයි අද මේ සතිය සම්බන්ධව ඇති වෙලා තියෙන මොකද දැන් අනිත් කාරණාවලට මේක එච්චර තදින් බලපෑම් ඇති කරලා නැත්තේ ඒවට තාම බටහිර ලෝකෙ එච්චර ගොඩක් අත ගහන නැහැ ඒගොල්ලෝ ඍජුවම අතගහලා තියෙන මයින්ඩ්ෆුල්නස් කියන කතාවට. එතකොට මයින්ඩ්ෆුල්නස් කියලා ඒගොල්ලෝ පුහුණු කරන මේ සිහිය බුදුදහමේ කියවෙන විදිහේ ಗುಣ වැඩිමක්වත් එහෙම නැත්නම් මානුෂීය සංකල්ප අවදි කිරීමක්වත් ආධ්‍යාත්මික ප්‍රබෝධයක්වත් කෙලස් නැසීමක්වත් පංචස්කන්ධයෙන් මිදීමක්වත් අරමුණු කරගත්තු එකක් නෙමෙයි අර විදිහේ පටු විදිහට තමන්ගේ සුවය පහසුව තමන්ගේ දක්ෂතා හැකියාවන් වර්ධනය කර ගැනීම ලෙඩ සනීප කර ගැනීම ආදී බොහෝම පටු සීමාවක තියෙනවා. ඉතින් ඒක අද සීග්‍රයෙන් ලෝකේ පුරා ගිහිල්ලා ඒ සංකල්පය අනිත් සංකල්ප යට කරගනිමින් පවතිනවා. ඉතින් ඒකට අපේ නොත් යම්කිසි අනුබලයක් ලැබෙනකොට ඒවා මෙහෙත් ස්ථාපිත මොකද දැන් මේවා හරියට ගැඹුරින් අධ්‍යයනය කරලා පුහුණු කරන අය අඩුයිනේ. ඒ වගේම ඒවා පිළිබඳව කතා කරන අවස්ථාත් අඩුයි. කතා කළාට තේරුම් ගන්නත් බෑ. හැබැයි අර බටහිරින් ගේන නිකන් අර මතු පිටින් යන පටු සංකල්ප ඒවා මිනිස්සුන්ට වැටහෙනවා. මොකද ඒවා ඉන්ද්‍රියන්ට ගෝචර මට්ටමිනුයි කෙරෙන්නේ. දැන් මේ අපි කතා කරන ඒවා ප්‍රඥාවට ගෝචර මට්ටමේ කාරණා තමයි බුදුහාමුදුරෝ දේශනා. ඒතර ප්‍රඥාව කියන්නේ ඉන්ද්‍රිය අවදි කරන්න. හැබැයි මේ ඇහැට කනට නාසයට දිවට කයට සිතට කියන ඒවා දැනට තියෙන ඉන්ද්‍රියනේ. ඒවට දැනෙන දේ මිනිස්සුන්ට වේගෙන් ග්‍රහණය ඉතින් ඒ නිසා අර මතු පිටින් මේ ෂඩේන්ද්‍රයන්ට ගෝචර වෙන මට්ටමින් දෙන දේවල් සීක්‍රෙන් ලෝකෙ පැතිරෙනවා ප්‍රඥාව වැනි ගැඹුරු කරුණකට එහෙම නැත්නම් ප්‍රඥාව නැමැති ඉන්ද්‍රියට ගෝචර වෙන කාරණා ඊට සීක්‍රෙන් යටපත් වෙමින් පවතන. ඉතින් ඒ නිසා තමයි දැන් අටකථාචාර්යන් වහන්සේලා පැහැදිලි කරන්නේ මේ සම්බුද්ධ ශාසනය අතුරුදහන් වෙනකොට මුලින්ම අතුරුදහන් වෙන්නේ ප ဋ ාණ ප්‍රකරණය. ඒ මොකද ඒක ඊටාම ගැඹුරු සංකීර්ණ ඊටාම සූක්ෂම తত্ত্বය. ඉතින් ඒව වටහා ගන්න ගැඹුරු ප්‍රඥාවකින් ගැඹුරු අධ්‍යයනයකින් කටයුතු කරනවා. ඉතින් ඒ ප්‍රඥාව අඩු වෙන්න අඩු වෙන්න මිනිස්සුන්ට ඒව අදාළ නැහැ. කොහොම හරි මේක වැඩේ කරගන්නයි ඕනේ. ඒ මොකටද ඒවා කරන්නේ? Tamanට සුව පහසුවෙන් ඉන්න. ඉතින් මේ ඊයේ පෙරේදත් මට කල්පනා වුණා අපි අපේ ජීවිතම ගැන කල්පනා කළාම ගොඩාක් දේවල් කරන්නේ තීරණ ගන්නේ බොහෝ විට අර පීඩා අඩු කරගෙන සුව පහසුවෙන් පැවතීම කියන කාරණේ පාදක කරගෙන. දැන් උදාහරණයක් හිටිට අපි හිතමු බත් පතක් අපි බෙදා ගන්නවා කියලා කෑම බත් ටිකක් බෙදාන ව්‍යංජන ටික. ඒතර මේ බත් බෙදන බෙදන්නේ මොන බතද තමන් අනුභව කරන්නේ මොන ව්‍යංජනද තමන් ගන්නෙ. එතකොට මේ ඔක්කොම තීරණය කරන්නේ කුසගින නිවා ගන්න නිවන් දකින්න කෙලස් නසන්න කියන ප්‍රත්‍යවේක්ෂාවක නෙවෙයි ගොඩක් වෙලාවට තමන් ප්‍රිය කරන තමන් සතුටු වෙන තමන්ට සුවදායක තමන් කන්න කැමති අන්න ඒ වගේ සීමාවක් ඇතුලේ තමයි හැමතිස්සෙම මේවා ක්‍රියාත්මක ඒවා ඒවා ලෝකෙට ගෝචරයි හැබැයි අර නිතර ප්‍රත්‍යවේක්ෂා කර කර මේවා මේ දිවි පවත්වන්නටයි ආස්වාදනය ලබන්නේ මේ දිවි පවත්වන්නේ මොකටද කෙලස් නසන්නයි බ්‍රහ්මචර්ය. <laughs> ඒවා සාමාන්‍ය ලෝකයට ගෝචර කතන්දර නෙමෙයි. ඒවා මේ විමුක්තිය සඳහා ලොකු කැපකිරීමක් කරන අයට පමණයි ටික ටික හරි පුහුණු කරන්න පුළුවන්. යන්නේ ඒ නිසා මේ බුදුදහමේ කියන සතිය ඇතුළු මේ ගුණාංග අර මානුෂීය සහ ආධ්‍යාත්මික මට්ටමකින් පුහුණු කරන ප්‍රඥාව නැමැති ඉන්ද්‍රියට ගෝචර වෙන තා සූක්ෂම ධර්ම. ඒවා ලෝකයේ සීක්‍රෙන් පැතිරෙන්නෙත් නැහැ, වේගවත්ව පැතිරෙන්නෙත් නැහැ, හැමදේම ග්‍රහණය කරන්නෙත් නැහැ. හැබැයි ඉන්ද්‍රියන්ට ගෝචර මට්ටමින් ඒවා අර්ථකථනය කරලා එළියට දාපු ගමන් ඒවා මිනිසුන්ට ග්‍රහණය වෙනවා, සීක්‍රෙන් පැතිරෙනවා, බොහෝ දෙනාගේ අවශ්‍යතා බලාපොරොත්තු ඉටු වෙන පැත්තක් පේනවා. එතකොට වේගෙන් ලෝකයා වැළඳ ගන්න. ඉතින් තියෙන්නේ බුදුදහමත් ඒවැ මට්ටමට ඌනණය කරනවා සමහරු මොකටද අර ජනප්‍රිය తත්වය අර අර පුලුල් පැතිරවීම කරන්න ඕන වෙනකොට මේවත් අර මට්ටමට ඌනණය කරනවා. දැන් අපි කියන්නේ නැහැ හැමතිස්සෙම මේකේ ගැඹුරු බවම ලෝකෙට දෙන්න ඕන කියලා. ඒ ගැඹුරු බව ග්‍රහණය කරන්න බැරි කෙනෙකුට ඒක යම්කිසි සරල මට්ටමකින් කියා දුන්නට කමක් නැහැ. හැබැයි එය පමණයි ඒ ධර්මයේ කියන තැනට ලෝකය මුලා කරන්නේ නැතිව. එහෙමයි ස්වාමීන් දැන් නිසාමයි මම මේ ප්‍රශ්නේ ඇහැව්වේ. දැන් විශේෂයෙන්ම අවම වශයෙන් කළ යුතු දේ සහ නොකළ යුතු දේ පිළිබඳව ඔච්චර ගැඹුරක් බොහෝ දිනක තුල බෞද්ධයන්, දරුවන් සහ වැඩිහිටියන් තුල ඇත්තේ නැහැ. ඉතින් ඒ ඒ දැනුමවත් නැතුව සතිය දියුණු කරාට වැඩක් නැහැ කියන හැඟීමක් තමයි මට ආවේ. ඒ වගේම ස්වාමීන් වහන්සේ නැහැ කියන එක නෙමෙයි එතන සතිය දියුණු කිරීමෙන් ඒගොල්ලන්ගේ අර අර ආත්ම මූලික වශයෙන් ඒගොල්ලෝ අපේක්ෂා කරන යම් යම් දේ අර කායික මානසික පහසුව පවත්වා ගැනීම, දේවල් මතක තියා ගැනීම, නිරෝගී බව මේ ආදී පොඩි පොඩි දේවල් කරගත්ත හැකි. එහෙමයි. හැබැයි ඊට වඩා දෙයක් ඒ කියන්නේ පාරමිතාවක් වශයෙන් දියුණු වෙන්න පරතරට පමුණවන්න යන මාවත නෙවෙයි. දැන් ස්වාමීන් වහන්සේ ඉස්සෙල්ලා කිව්වේ බොහොම ගැඹුරක්. නමුත් ඒ ගැඹුරට එන්න ඉස්සෙල්ලා මේ අපි කොයි විදියටද පවතින්න ඕනේ නොකල යුතු දේ මොනවද කල යුතු දේ මොනවද ඒ දෙකම මේකට අයිති නේද කියන එක එක යනවා නම් එතකොට පරාර්ථ චර්යාව ඒ වගේම ඒ කරුණ ඔක්කොම එකට එකතු වෙනවා. ඔය ඇත්තටම ඒවත් ඉතින් අර පුළුල් ප්‍රඥාවක් එක්ක අපි යන්න ඕන කියන්නේ ඒකයි. ඊළඟට මේ ගමන සමතුලිත මජ්ක්‍ධිමා පටිපදා වෙන්න ඕන කියන්නේ ඒකයි. ඉතින් ගිහි වුණත් පැවිදි වුණත් එක් එක්කෙනා මේවා විග්‍රහ කරන්නේ Tamanට වැටහෙන විදිහටනේ. ඒ කියන්නේ සිද්ධාන්තේ එක වුණාට ඒක මට තේරෙන හැටියටනේ මට අනිත් අයට කියා දෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ ප්‍රමාණයට කියා දෙන්න ගියාම තමයි අර ගැටලු නැති වෙන්නේ. ඉතින් නමුත් ප්‍රශ්නේ තියෙන්නේ දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා Taman දන්න විදිහට කිව්වට කමක් නැහැ. හැබැයි අනිත් අය ඒකේ හිර කරන්නේ නැතුව විවෘත කරලා තියෙනවා. ඒ කියන්නේ මේ මම දන්න විදිහට මෙන්න මෙහෙම. එතකොට මේකේ තව පැති තියෙන්න පුළුවන්. එහෙම කිව්වට කමක් නැහැ. හැබැයි අර මේකම තමයි එකම කාරණේ වගේ අර පුද්ගලයෝ ඒක තුල විතරක් හිර කරාම එතන යම්කිසි හානියක් සිද්ධ වෙනවා. අර එතනින් නැගිටින්න පුළුවන් කෙනෙකුටවත් නැගිටලා එළියට එන්න අවස්ථාවක් නැහැ. අර කොටු කිරීම නිසා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ නිසා දැන් අපේ ස්වාමින් වහන්සේ දැන් ওই විස්තර කරපු ආකාරයට ඕකත් එක්ක යනවා නම් වඩාත්ම හොඳයි අපේ බෞද්ධ දරුවන්ට මේ සීලය කියන්නේ මොකද්ද කියන එක ගැන වඩා පැතිරුණ අර කරුණු තුන අනුව ඒ ඒ දැනුමත් ඕකට අරකට එකතු වෙනවා නම් හරියට අර කැරකි කැරකි උඩට යන හරියට මේ ස්ක්‍රූප්පු ඇණයක් උඩ අතට හරවලා තියෙනකොට ඒක උඩට උඩට කැරකි කැරකි යනවා වගේ අර එකට එකතු වෙලා උඩට යන්න පුළුවන් හැකියාවක් එනවා අනිත් කාරණේ තමයි ස්වාමින් වහන්සේ බටහිර ලෝකෙට විතරක් නෙවෙයි දැන් සතුට ලබන එක තමයි ජීවිතේ පරමාර්ථය කියලා කියන්නේ මුළු ලෝකෙටම මේ தත්ත්වය තමයි තියෙන්නේ ඒක තමයි මම කිව්වේ අර සමහර සංකල්ප ඉන්ද්‍රියන්ට ගෝචර වෙනකොට ඒවා ප්‍රඥාවට ගෝචර වෙනවට වඩා ඉන්ද්‍රියන්ට ගෝචරයි. ඒතකොට ඒක ගොඩක් දෙනකොට දැනෙනවා. දැන් ඒ නිසානේ අපේ රටවලත් මේ මාධ්‍යෙන් එහෙම මහා දාර්ශනික සංකල්ප වශයෙන් ඉදිරිපත් කරන ජීවිතේ විඳවන්නට නොවේ විඳින්නටයි තියෙන්නේ. අපි පුළුවන් තරම් විඳින්න. ඒවා මේ ඉතාම දාර්ශනික අදහස් වගේ තමයි කියන්නේ. තන්නේ කරම අර නිකන් අපිට තියෙන දේ නැති කරලා මොට්ට කරන තැනකට තමයි ඒ ගේන්නේ. හැබැයි ඒවා ගොඩක් දෙනාට රසවත්. අනිත් කාරණේ තමයි දැන් මේ ලෝකයේ තවත් දකින්න දෙයක් දැන් අපි මේ කතා කරන විදිහට සතිය ගැන සීලය ගැන ඒවැ චාරිත්‍ර වාරිත්‍ර හැම පැත්තම ගැන කොහොම කතා කර කර යනකොට තමයි මේකේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවයේ පුළුල් බව පේන්නේ. හැබැයි ඒ පුළුල් ගතිය හැමෝටම ග්‍රහණය කරන්නත් බෑ. එතකොට නිකන් එතන අලුත් දෙයක් නෑ වගේ. අර මොකක් හරි මේකෙන් එක කෑල්ලක් ගලවලා එළියට අරගෙන ඒක හයිලයිට් කරගෙන ඒක මතු කරගෙන ඒක විචිත්‍ර කරගෙන ඒක ආලේප කර කර අරන් ගියාම නිකන් ඒක 아무තු දෙයක් වගේ ඒක වෙනස් දෙයක් වගේ. එතකොට ඒකට හැදෙනවා එක්තරා ප්‍රවණතාවයක්. දැන් නිතරම චරිත ගත්තත් එහෙම තමයි. දැන් මේ මේ ලෝකයේ ගොඩාක් වේගවත්ව කෙටි කාලයකින් ප්‍රසිද්ධ වෙච්ච ගිහි හෝ පැවිදි චරිතරම් බලන්න. ඒව මොකක් හරි එක කාරණයක් උලුප්පලා අරගෙන ඒ ඔස්සේම සීග්‍රයෙන් ගිහිල්ලා. එතකොට අර අර සමතුලිත ගතිය නැහැ. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් ඒක අපහසයට නෙමෙයි මම මේ කියන්නේ අපිට කරුණු වටහා ගන්න දැන් අපේ මඩිහි පඤ්ඤාසීහ මහානායක හාමුදුරුවෝ ගත්තාම ඒතර උන්වහන්සේගේම ශිෂ්‍යෙක්නේ ගංගොඩවිල සෝම ස්වාමින් වහන්සේ. එතකොට සෝම ස්වාමින් වහන්සේ එක පැත්තක් අර ජාතිය රට තමන්ගේකම අනන්‍යතාව ඔය පැත්ත මතු කරගෙන තමයි බහුලව ධර්ම කරුණු කිව්වෙත් ඒ පැත්තට. එතකොට ඒ පැත්තත් එක්ක උන්වහන්සේ සීග්‍රින් ඉදිරියට ගියා. මහජනයාගේ ප්‍රසාදයට ලක් වුණා. හැබැයි මඩි මහානායක හාමුදුරුවෝ වගේ අය රට ගැනත් කතා කළා, ජාතිය ගැනත් කතා කළා, ශාසනය ගැනත් කතා කළා. මේවා පවතින ශිෂ්‍යෝත් හැදුවා, ආයතනත් ගොඩ නැගුවා, ඒවට පුහුණු කළා. එතකොට ඒ උන්වහන්සේලා හරියට අර වතුර බිඳුවක් බිමට වැටුනහම ඒක හාත්පසම පැතිරීගෙන යන්නේ. අන්න ඒ වගේ. අර නුග ගහක හාත්පසට මුල් ඇදලා මේක ස්ථාවර වෙන්නේ. එතකොට අර ප්‍රධාන ගහ මැරුණත් අනිත් ඒවායින් ඒක රඳාපවතන. ඒකනේ වනස්පති වල ස්වභාවය. හැබැයි දැන් අර සියලු ශක්තිය එක පැත්තකට යොදවපු ගමන් ඒක ඊතලයක් වගේ එක පැත්තකට යනවා. ඒක එක එක රළ නගාගෙන ශබ්ද කරගෙන වේගෙන් ඉදිරියට යනවා. දැන් අර වතුර බිඳුවක් බිමට වැටිලා ඒක හාත්පස පැතුරුනාට ඒක කාටවත් දැනෙන්නේ ඒක කාටවත් පේනෙන්නේ හැබැයි අර ඒ සියලු ශක්තිය එක පැත්තකට යොදලා සීග්‍රයෙන් එක පැත්තකට ගියොත් ඒක කාටවත් පේනවා නිකන් අර සමස්තයෙන් මතුවලා පේනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒ සියලු ශක්තිය එක පැත්තකට යොදලා සීක්‍රයෙන් එහෙම ගිහිල්ලා ඒක වැටුනහම එතන අන්තිමට මොකක්වත් ඉතුරු වෙන්නේ එතකොට දැන් සෝමහාමුදුරුව අපවත් වුණාට පස්සේ අනිත් සියලු දෙනාට මේක තද කම්පනයක් වුණා. එතකොට මණිහ මහනායක හාමුදුරුව අපවත් වුණාම උන්වහන්සේගේ අපවත් වීම කම්පනයක් ඇති කළේ නැහැ ලොකුවට උන්වහන්සේ නැහැ කියලා මොකුත් අඩුවක් දැනෙන්නේ නැති මට්ටමට ඒ වැඩපිළිවෙලක් හදලා තියෙනවා එතකොට වැඩපිළිවෙල තුල ඒ අවශ්‍ය කටයුතු දිගින් දිගට යනවා. ඒ නිසා අර අදාළ කෙනා නැහැයි කියලා ලොකු ප්‍රශ්නයක් නැහැ. හැබැයි සෝමහාමුදුරුව අපවත් වුණාම උන්වහන්සේ කරගෙන ආපු කටයුතු ටික දැන් මෙතනින් එහාට කවුද කරන්නේ? මොකක්වත් නැහැ. ඔක්කොම පහන නිවුණා වගේ. එතකොට මිනිස්සු ලොකු කම්පනයක් ඇති වෙනවා. මම මේ උදාහරණයක් හැටියට ඒ චරිත දෙක මම ගත්තේ. එතකොට මෙන්න මේ විදිහට සමාජයේ එක්ක චරිත තියෙනවා සමහර කෙනෙක් හාත්පස හඳුනාගෙන ඒ කටයුතු කරගෙන යනවා. හැබැයි එහෙම චරිත ගොඩාක් ලොකුවට සමාජය තුල අර සීග්‍රයෙන් එකපාරට මහජනයා අතරට යන්නේ නැහැ. හැබැයි මේ වැඩපිළිවෙල ගොඩක් කාලයක් ස්ථාවර වෙනවා. අර ඒවෙන් එකක් වියුක්ත කරලා ගත්තන් පස්සේ ඒක සීක්‍රයෙන් සමාජගත වෙනවා ඒක සමාජයට දැනෙනවා හැබැයි ඒ පුද්ගලයාගේ අහෝසි වීමත් එක්කලා ඒ සමස්තය එතනින් නිමාවටපත් වෙන ගතියකුත් පේනවා. එතකොට මම මේ කාරණේ කිව්වේ සෝමහාමුදුරෝ පිළිබඳව අව탁සේරු කරන්නට නෙමෙයි ඒ චරිතවල ස්වභාවය අපි බාහිරින් බැලුවාම අපිට මේවෙන් ගොඩාක් දේවල් ඉගෙන ගන්නට තියෙනවා. ඒතර සෝමහාමුදුරුවෝ යමක් කළා සමාජයට. හැබැයි ඒ කරන්න ඉදිරිපත් උනේ එක පැත්තකින්. ඒක පැත්තකින් කරනකොට ඒ පැත්තට කැමති අය වේගෙන් එතනට එකතු වෙනවා. හැබැයි ඒ පැත්තට කැමති අය විතරයි එතකොට. ඒගොල්ලෝ සීක්‍රයෙන් එකතු වුණා අර ප්‍රධාන ප්‍රවාහය කඩා වැටෙන පස්සේ ඒක ඉවර වෙනවා. හැබැයි අර වගේ හාත්පස ගැන කල්පනා කරලා ඒ සමස්තය තුල එකට යන්න රටත් ජාතියත් සාසනයත් ඒවා පවත්වන්න සුදුසු පුද්ගලයෝ ආයතන එතකොට සමගි සම්පන්න බව පුද්ගල අනන්‍යතාවය හඳුනාගෙන එතකොට මේ මේ සමස්තය ගැන හිතලා වැඩ කරනකොට එතන ඔක්කොම අයේ. එතකොට එතන කාටවත් නිකන් අමුතුවෙන් තදට මතුවලා පේන ගතියකුත් නැහැ. එහෙම මතුවෙන්න කාරණේකුත් නැහැ. ඒ වගේ මේ පුද්ගලයා අහෝසි වුණා කියලා අර වැඩ පිළිවෙල නවතින්නෙත් නැහැ. ඉතින් අන්න එහෙම මේ සමාජය තුල එක් එක් චරිත තියෙනවා. ඒ සමාජයට ගොඩක් වෙලාවට දැනෙන්නේ අර එක කාරණයක් මතු කරගෙන සීග්‍රයෙන් ඒ ඔස්සේ යන චරිත සමාජයට දැනෙනවා. ඒවට ඊට ඒවට කැමති පුද්ගලෝ සීග්‍රයෙන් එකතු එතකොට එකම ජාතිය පිරිසක්, එකම අදහසක්, එකම ඉලක්කයක්. ඒ පැත්ත විතරයි. එතකොට ඒක අර සමස්තය තුල මතුවලා පෙනෙන්නට ගන්නවා එක ප්‍රවාහයක් හැටියට, ප්‍රවණතාවයක් හැටියට. ඉතින් නමුත් අපිට වඩා වැදගත් වෙන්නේ ඊට වඩා සමස්තය දිහා බලලා ඒ සමස්තය තුල දැන් වතුර බිඳුව බිමට වැටුනහම ඊතලයක් තරම් වේගෙන් යන්නේ නැහැ. මේක හාත්පස පැතිරෙනවා. පීඩා ඇති කරන්නේ සිදුරු ඇති කරන්නේ හානි ඇති කරන්නේ එතකොට අර ඊතලයේ වේගයෙන් යනකොට හැපුණොත් හැපිච්ච මනුස්සයත් ඉවරයි. එතකොට මේ වතුර බිඳුව එහෙම නැහැ. ඒක අනුක්‍රමයෙන් හාත්පස පැතිරලා සියල්ල සුරක්ෂිත අන්න ඒ වගේ අපි මේ මේ නිර්වාණගාමිනී මාර්ගය තුල යනකොට අපි වඩා ප්‍රසස්තයි ඒ සමස්තය පිළිබඳව දැකලා සමස්තය පිළිබඳව හිතලා අපිට වැඩ කරන්න පුළුවන්. ඒක තමයි වඩා උසස් වඩා ප්‍රසස්ත. හැබැයි ඉතින් හැම කෙනෙකුගේම අපිට ඒ தත්ත්වය අපේක්ෂා කරන්න බෑ. එක එක්කෙනාගේ ප්‍රමාණය. හැබැයි සමහරු ඒ හැකියාව තිබුණා වුණත් අර එහෙම එක පැත්තක් තෝරගෙන ඉදිරියට යනවා. ඒ ඉතින් ඒ පුද්ගලයාගේ සංකල්ප මත ආකල්ප මත ඉතින් එහෙම අර යම්කිසි හොඳ ප්‍රවාහයක් ඇති කරනවා නම් ඒකෙන් යම්කිසි යහපත් ප්‍රවණතාවයක් ඇති වෙන්න පුළුවන් ඒක අර ප්‍රසිද්ධිය සලකාගෙන ආර්ථික ප්‍රතිලාභ සලකාගෙන මමත්වය මතු කරන්න තමන්ගේ හැකියා බලය පෙන්වන්න වගේ පටු ආකල්පත් එක්කලා යම්කිසි කෙනෙක් යනවනම් ඒ තුල ඉතින් යම් ප්‍රවණතාවයක් අපිට පේනවා නමුත් එච්චර හොඳ ප්‍රතිඵලයක් අපිට දකින්න ලැබෙන්නේ නැහැ එයිමයි ස්වාමීන් වහන්සේ තාමත්ම පැහැදිලි ස්වාමීන් වහන්සේ මම නිහඬ වෙන අතරම ඉල්ලීමක් කරන්න කැමති දැන් ස්වාමින් වහන්සේ මේ දවස්වල කියපු දේවල් අපිට යම්කිසි සංක්ෂිප්ත විදියකින් දරුවන් අතරට යැවෙනවා නම් තවත් දුරකට ඒකෙන් සමාජයට යහපතක් වඩාත් යහපතක් සිද්ධ වෙයි කියලා කියන ඉල්ලීමත් එක්ක මම නවතින්න කැමැති ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. අපි බලමු ඉතින් පුළුවන් පුළුවන් විදිහට ඒවා සමාජගත කරන්න. දැන් ඇත්තටම රේරුකාණේ මහානායක හඳුරුවෝගේ මේ පොත ගත්තාම මේවේ ඔක්කොම ටික අන්තර්ගත වෙනවා. ඉතින් ඒවර එක් එක් වාක්‍ය හැටියට තියෙන ඒවා තමයි අපි ඔය දීර්ඝ වශයෙන් කතා කරේ. ඉතින් එහෙම අර ඒවා දීර්ඝ වශයෙන් කතා කරනකොට තමයි අපිට ඒවා ජීවිතයට දැනෙන්නේ. කියන්නේ ධර්මකාරණයක් වශයෙන් ඒක වැදගත් වෙනවා. නමුත් ඒ ධර්මකාරණේ කොහොමද ජීවිතයට ගැලපෙන්නේ කියලා අපිට වැටහෙන්නේ අත්දැකීමොත් එක්කලා, සිදුවීම් එක්කලා එහෙම සංසන්දනය කරනකොටනේ අපිට ඒක දැනෙන්නේ. ඉතින් අන්නේ අඩුවයි අද සමාජයේ ගොඩක් තියෙන. ඉතින් අපි නිතරම විශ්වාස කරනවා දේශකෙක් හැටියට අනුශාසකයෙක් හැටියට වික්ෂුන් වහන්සේලාගේ වියත ප්‍රධාන කර්තව්‍යයක් තමයි මේ මිනිස්සු දන්නා දහම පවා කොහොමද ජීවිතය සමග බද්ධ කරගන්නේ ගලපගන්නේ ප්‍රතිපදාවක් හැටියට ගොඩනගා ගන්න කොහොමද කියලා සමබරව පහදා දීම. ඉතින් නමුත් ඉතින් හුඟක් වෙලාවට ධර්ම කරුණු කියවෙනවා. එතකොට ඒවා යම් යම් ප්‍රකාශන හැටියට කියවෙනවා. ඒවට ජීවිතය සමග මුහු කරගන්න හැටි බද්ධ කරගන්න හැටි ගොඩක් තැන්වල විවරණය කෙරෙනවා අඩු බවකුත් තියෙනවා. ඒකත් එක හේතුවක්. ඉතින් අපිට පුළුවන් හිතියට අපි උත්සාහ කරමු. ඉතින් එහෙම එහෙම කරනකොට තවත් අය ඒ අදහස තේරුම් අරගෙන එහෙම කරන්න පටන් ගනීවි. ඉතින් හුඟක් ස්වාමින් වහන්සේලා ගිහි භවතුන් ඒවා අගය කරනකොට තවත් ඒ වගේ අපිත් එහෙම කරන්න ඕන කියන හැඟීමක් ඇති වෙනවා. ඉතින් ඒක අනුකරණය කිරීමක් හැටියට නෙමෙයි මේ සමස්තය තේරුම් අරගෙන තමන්ගේ ශක්තිය මත අපිට සමාජයට යම් මෙහෙවරක් පිහිටක් වෙන්නට පුළුවන්. ඒ සඳහා අපිට පුළුවන් හැටියට අපි ක්‍රියාත්මක වෙමු. ඔය විදිහට දැන් මේවා අහනකොට දැන් ඔබතුමා ඇත්තටම එක පැත්තකින් ලොකු මෙහෙවරක් කරනවා. මම ඒක හරියට අගය කරනවා. දැන් මේ අපි කරන දේශනා සාකච්ඡා මේවා ඉතාම ඉක්මනින් සංස්කරණය කරලා අනිත් අයගේ කාල වේලාව පිරිමැහෙන හැටියට ඒ අයගේ මුදල් ඉතුරු වෙන හැටියට ඒගොල්ලන්ට අවශ්‍ය ප්‍රශ්නේ පමණක් වෙන් කරගෙන අහන්න පුළුවන් හැටියට ඒවා වෙන වෙනම කඩලා මතු කරලා ඒවට පොඩි පූර්විකාවක් එකතු කරලා ඉතින් ඔය අන්තර්ජාලය පළ කිරීමත් එක ලොකු මෙහෙවරක්. ඉතින් ඒවා හුඟක් මේවා සමාජගත වෙන්න හේතු වෙන. දැන් ඔබතුමා මේ මේ ගෲප් වලට ඒවා දැම්මම අපිත් බලනවා. එතකොට මේ හැම එකකටම අර මහජනයාට මේකේ තියෙන වටිනාකම දැනෙන හැටියට මූලික පූර්විකාවක් සකසලා ඉතින් ඒක අපේ ධර්ම දේශනාවකට විතරක් නෙමෙයි ඔබතුමා කාගේ හරි හොඳ ධර්ම දේශනාවක් තිබුණොත් ඒක අර්ථවත් නම් ප්‍රයෝජනවත් නම් ඒ වගේ ඒවා හිම සමාජගත කරන්න උත්සාහ කරන ඉතින් එහෙමම අර මේකේ කියවනේ තම තමන්ගේ தত্ত্বයට අනුව අපි ලෝකයට උදව් කරන්න ඕනේ කියලා ඒ වගේ ඉතින් ගිහියන් වශයෙන් පැවිද්දන් වශයෙන් දේශනා කෞශල්‍ය තියෙන ප්‍රමාණයට ලේඛන කෞශල්‍ය තියෙන ප්‍රමාණයට එතකොට ඔය අන්තර්ජාල පහසුකම් හැසිරවීම ඒවා සංස්කරණය කිරීම ඒවා පිළිබඳ කෞශල්‍යයන් තියෙන පමණට ඉතින් අපි අපේ தත්වයට අනුව අපිට මේ කාර්යය කරන්න පුළුවන් අපි හැමෝම මේ සඳහා හැකි විදිහට උත්සාහ කරමු